සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ. අදත් මේ ඉරිදා උදේ සිටිජ සංතාගාරේ අපි වාඩි වෙ ඉන්නේ අපේ කතා බහ පටන් ගන්න. හදවතේ මනසේ ඉම් ගල් ගලවන ඉම් ප්‍රසාරණය කරන විශාල සිටිජක් නවයි සිටිජකට දොර අරින කතා බහක් සඳහායි අපි මේ ව්‍යායාමය කරන්නේ. අදත් මා සමග ඉන්නවා අපේ මැදිරියේ මීට කලින් වතාවක අපත් සමග කතා බස් කරපු මිතුරා සංජය නිර්මාල් සංජය අයබෝන් අද අපි දෙවෙනි කතා බහකට අපිට ඉඩක් ලැබිලා තියෙනවා. අපි ගිවාරේ අපිට කතා කරන්න ලැබුණේ නැහැ. නමුත් සංජය මතු කරා මේ පැරණි කතන්දර මිත්‍යා කතා කියලා අපි අයින් කරන දේ හෝ සමහරට අපේම ආගමික සම්ප්‍රදායන් තුල තියෙන කතාවල තේරුම ඒකේ කෝඩ් එක නැත්නම් යතුරු නැති වෙච්ච දෙයක් තියෙනවා. අපි ඒවා මෙහාට ගේනකොට ඒ වගේ තියෙන ඒ කියන්නේ යතුරු නැති වෙන අපිට තීරුව නැති වෙලා අපේ තියෙන සමාජයේ නරක දේවල් වලට සමාජයට පාවිච්චි කරන්න පුළුවන් ඒවා ජස්ටිෆයි කරන්න සාධාරණීකරණය කරන්න ඒ ධර්මයේම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවලුත් තියෙනවා. නමුත් මම කැමති අද අපේ අපි එතනට කොයි හරි යන්න ඕන ඒ පැරණි කතන්දර වලට. පුංචි කවියක් ඔබත් එක්ක බෙදා හදා ගන්න මම හිතුවා හොඳයි කියලා නන්ද වීරසිංහ අපේ ඊටාම විශිෂ්ට කවියෙක්. ඔහුගේ සහස් රැස්යත් කියන කවි පොතේ ටිකක් කලින් හම් කවි පොතක්. මේක තියෙනවා තනි බිමෙහි රාත්‍රිය කියලා කවියක්. මම කියවන්නයි කවිය. ගිරි පෙළට ඉහළින් අහස් ගව් ගෙවා පැතිරෙන අහස් තාරකා රාශිය මහ දෙව් ඉන්ද්‍රගේ විමන් මුදුනත එල්ලූ අපරිමිත මහ දැලෙහි අපමණ මැණික් සිළු බඳු මායා කර්මයකින් බැබලෙන තරු වියනෙහි දිලෙන එක්තරු මුවකුව පළවෙයි අසංඛ්‍ය තාරකා ප්‍රතිබිම්බ තුහිනෙන් පෙඟී ගිය සිඟිති තනමල පවා කුඩා තනපත පවා මහත් තරුවලිය හා මුසුව වැතිරෙන රාත්‍රිය දුර පැතිරි තැනි විමද වියලි තන පියල්ලද කවරක් මහත් දැයි කවරක් කුඩා දැයි බෙදුම් නැතිවම බැඳී අහස තරු දැල පතන් බිම අහස තරු දැල පතන් බිම තනපත් ගිරි දුදුලු එකම මිහිදුම් දුහුලේ ඇති සමවී පාන පෙළහර මේ අනගි බැඳීමෙහි කවරක් උතුම්දයි පහත්දයි බෙදා වටහා ගනු පිණිස කිසි ඉඩක් නොතබාම රැය ගෙවේ. ඒ විශාල වාසල කොත්කරලි තුමුල් පෞරිස් පවා අංශුම් බවට පත් වී හාත්පස මන්ද සඳ කැණෙහි සිටී ගොස් සෙමෙන් සැතපෙන රාත්‍රී. මේක අර රසවත් රූපකයක් තියෙනවා. ඉන්ද්‍රජාලේ ඉඳුරු දැල කියලා කියන දැන් ඉඳුරු දැල් කියන එකේ තේරුම සම්පූර්ණ නැති වෙනවා සංජාත. අපි කියන්නේ මැජික් වැඩ කරනවා. මැජික් මැජික් කතාව තියෙනවා. නමුත් මේක තියෙන්නේ මේ සියලු දේ අතර තියෙන මහා අන්‍යෝන්‍ය සම්බන්ධය. නෙට්වර්ක් එක. නෙට්වර්ක් එක වෙබ් එක. ජාලය, ජීවන ජාලය පිළිබඳ ප්‍රවෘත්තියක් තියෙනවා. ඒතර මෙන්න මේ ඉන්ද්‍රජාලය කියන අපිට ඇවිල්ලා තියෙන වචනේ සංකල්පයේ තේරුම අපිට නැති වෙලා ඒකේ කෝඩ් එක නැති වෙලා මේක මහා ධර්මයක්. උගන්නන රූපකයක්. දැන් මේ වගේ අපේ පැරණි කතන්දරවලත් මේ මේ වගේ එකක් තියෙනවා. ඒ ඥානය හංගපු දැන් සොසන මගේ අර පොතේ මම පොඩි කතන්දර ලියුවර බලලාගේ කතාව. බලලාගේ කතාව මේ ඒ කියන්නේ එක තාපසාරාමයක බලලෙක් හිටියන්. මේ බලලා හවස 6 භාවනාවට කලින් න්යාය කියන හින්දා සද්ද කරන ඩිස්ටර්බ් කරන හින්දා මෑන්ව එළියට බඳින්න එක බඳින්න පත් කරලා තාපසෙක් කියලා ඒවා බඳින්න මෙයාට කියලා. කාලෙකින් ඒ තාපස රාමාධිපති මැරිලා බලලක් මැරුණායින් පස්සේ මේ අලුතෙන් බලලෙක් ගෙනල්ලා හවස භාවනාවට කලින් බඳින්න පටන් ගන්නවා. අවුරුදු ගාණක් ගියාම ඒක චාරිත්‍රාක් වෙලා ඒක ඒක වෙනම දහමක් බවට පත් වෙනවා. ඒක ඇයි එහෙම ඇදුනේ කියන එකවත් අපි ප්‍රශ්න කරන්නේ නැති තැනකට ඇවිල්ලා. සුනලව කතාව කියද්දි මට මතක් වුණා අර පුංචි හයිකු කවියක් තියෙනවා. මේ මේ සඳගෙන බාල්දියකට විසි කැලෙමි. තන හැම තන පතකම හඳ කියලා පුංචි අර හඳේ මේක අරගෙන හැම එකම අර රිෆ්ලෙක්ෂන් එක තියෙනවා කියන කතාව. එතකොට ඒ ඒ ඔසේ මට දැන් සෙමරි ඉද්දිම මට ලැබිච්ච අනෙක් ලොකුම දායාදය තමයි දවන්ත පුස්තකාලයක් තිබ්බා. දවන්ත පුස්තක මං සාම්ප්‍රදායික පන්ති හැමතිස්සෙම කට් කරමින් පුස්තකාලයට රින්ගන්න පටන් ගන්න තිබුණේ ඒක ඇතුලේ ඔය මාධ්‍යතමෝගේ ඉඳන් ලියවිච්ච පරණ පොත් ඉතා විරල පොත් ඒවා භාගයක් පුච්චන්නත් පුළුවන් තමයි කිසිම වැඩකට නැති පොතුත් ගොඩක් තියෙනවා සහ හැබැයි ඒව ඇතුලේ සාම්ප්‍රදායික පරණ ඥාණයේ තියෙන පොත් ටිකක් මට හම්බෙන්න පටන් ගත්තා මිතොලොජි. ඒතර සහ බයිබලයේ ගැන යම් ස්ටඩි කරනකොට සහ ඒවා ඇස්සේ මේ මිතොලොජිකල් රීඩින් එකක් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ අපි ඒවා දේව ඒ කියන්නේ දේව මේ දේව පුරාණ අපි අපි දැන් කිව්ව ගමන් අපි හිතන්නේ මේක මිත්‍යාව කියන එකට ට්‍රාන්ස්ලේට් කරගෙන යන්න තියෙන්නේ. හැබැයි දේව පුරාණය ඇතුලේ හංගපු ඥාණය මේක මේ වෙසල් එකක් වගේ මේක අරගෙන යනවා කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔය ඕකේ සරලයි පළවෙනි කතාවක් තියෙන මේ කතාන්දරය නිකන් අඹ ගෙඩියක් වගේ. ඒ අඹ ගෙඩිය මට රහදනෙන්න මම කන්නෝ. ඒක සාස්ෘවරු ගොඩාක් උන්ගේ ඥාණය දීලා තියෙන්නේ කතන්දර හරතුල. එතකොට ඒකට හේතුව හොයාගෙන හොයාගෙන යද්දි දැන් විශේෂයෙන් ජේසු බුදුන් හිටපු ගොඩාක් සාස්ෘරු කතන්දර හරහා මේක කිව්වේ. ඒ කියන්නේ ඒක ඒක එතකොට සාපේක්ෂයි. ඒක මට එකක් තව කෙනෙකුට එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ යට තියෙන ඇත්ත යුනිවර්සල් ඇත්තක්. ඒක අර අපිට ඒ කීයද නැත්නම් කෝඩ් එක හවු වුණොත් අපි උගක් කරාට අහුවෙන්නේ නැහැ. يعني මේක වහලා වගේ අරගන්න පුළුවන්. අරගන්න පුළුවන් මං හිතන්නේම ඒක වහලා දීලා තියෙනවා ඇත්ත කියලා. සමාජයට වෙන්න පුළුවන්. ඒකට හැමෝම අරගන්න ඕනේ නැහැ ඒක. ආ හැමෝටම අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. හරි දැන් එක මම කියන මේක එක්තරා විද්‍යා ශාස්ත්‍රයක් නැත්නම් අධ්‍යයන ශාස්ත්‍රයක් වෙයි මිතොලොජි පිළිබඳදී ලෝකේ හිට හිටියව මිය ගියා ජෝසප් කැම්බල් කියලා ඇමරිකානු මානව විද්‍යාඥයෙක් ජනශ්‍රුති විද්‍යාඥයෙක් මම හිතනවා තමයි තාම විශිෂ්ට මේ අධ්‍යයනයක් කරේ ওই මිතොලොජි ගැන. ඔහුගේ පොත් ගණනාවක් තියෙනවා. Thousand Faces of Hero වගේ පොත් සහ වෙනම ග්‍රීක මිතොලොජි ගැන. ඔහු කියනත් ඒ අදහස තමයි ඔය සංජය කියන්නේ අත් වශයෙන් මේවා අරගත්තොත් මේ වගේ පුදුමාකාර දැනීමක් තියෙනවා පුරාතනයේ සිට මිනිසු තුළ අත්දැකීමෙන් භාවිතාවෙන් රැස් වෙච්ච කැටි වෙච්ච ප්‍රඥාව මේක හුදෙක් දැනීමක් නෙවෙයි මනුෂයා යහපත් කිරීමටම සංකස් වෙච්ච දැනීම විශේෂ දැනීම. ඒතකොට මේ ප්‍රඥාව කන්ටේන් කරන්න නැත්නම් ඒක දාන්න පුළුවන් විදිහක් තමයි මේ මේ කතන්දරේ. ඒත් වශයෙන් කතන්දරේ ඔබ කිව්වාගේ ඒක ඒක කියන්නේ ඒක එක එක විදිහට ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් එකක් තමයි ඒක වෙසල්යක් විදිහට ගෙනියන්න පුළුවන් දෙයක් විදිහට. කටින් කට යන්න පුළුවන් දෙයක් විදිහට. දේශ සීමා හරහා යන්න පුළුවන් දෙයක් බවට. දැන් පොතක් කියන එක විනාශ වෙන්න පුළුවන් ඉක්මනට. නමුත් කතන්දරේ මතකේ හිටිනවා. ඒ වගේ කාර්යභාරයකොත් කතන්දරය ඇතුලේ තියෙන බුණා. ඒක ඒ කියන්නේ ඒ කියන්නේ මම කතන්දරේ මගේ දරුවට කියා දෙන්න එක මම දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් මම මේකේ සුන්ලා කියන වගේ යතුරු අපිට අහු නොවි. හැබැයි මම කතන්දරේ අපේ ආච්චිලා අපිට කියා දෙලා තියෙනවා. ඒගොල්ලන්ට යතුරු අහු වෙලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි එයා අපිට අර මන්ජුසාව දීලා තියෙනවා. අරගන්න පත්තු වුණොත් එතන පත්තු වීමේ හැකියාව කතන්දර ඇතුළේ තියෙනවා. ඒ හරි මම හිතන්නේ භාෂාව එච්චර දුර්වල හින්දා වෙන්න ඇති කතන්දර බිහි වෙන්නේ ඒක යුනිවර්සල් ලැන්ග්වේජ් එක කියන්න වෙන ක්‍රමයක් නැති හින්දා වෙන්න ඇති කතන්දරකාර විශේෂ දෙයක් මම දැන් මිනිස්සු හොයාගත්ත ඉතාම විශේෂ කතන්දරයක තමයි කැම්බල් මහා කතන්දරය වල හුස්ම ගන්නවා වගේ මම හිතන්නේ මනුස්ස ස්වභාවය කතන්දරය කියන්නේ ඒක ඒක ඒ කියන්නේ මේ ජෙනටිකලි අපේ මේ හදි ෆෝමේෂන් එක ඇතුළෙම නිෂ්පත්තිය ලැබපු එකක් වෙන්න ඇති කතන්දර. එහෙම නැත්නම් ජෙනටිකලිත් මේ DNA හරහත් ගෙනියන්න මේ ඥානය ඉස්සරහට ගෙනියන්න වෙන ක්‍රමවේදයක් නැතුවද? ඒ කියන්නේ එච්චරට ප්‍රබල එකක්. ඒක අර DNA වගේ රාමුවක් නොවෙන්න පුළුවන්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. අපේ විඥානය කියන එක ක්‍රියාත්මක වෙන්නේ නූතන විද්‍යාවට එච්චර අහු වෙන්නේ නැහැ. නමුත් ඔය මේ කියන මානව මානව විද්‍යාඥයෝ කීප දෙනෙක් ඒක පස්සේ පස්සේ තේරුම් ගන්න පටන් ගත්තා එකක් ওই කාල්යුන්ගේ තියෙන විශේෂ අදහසක් මේ ඒක ඇවිල්ලා සාමූහික මේම unconscious කියන collective unconsciousness කියලා කියුවේ අපේ සාමූහික අවිඥානික මේකක් තියෙනවා ඒක හැබැයි තියෙනවා ඒක අරගන්න බැරි වෙන එකයි වැඩි. ඉතින් අපිට යම්කිසි කෙනෙකුට හිතපු ගමන් අහු වෙනවා දේවල්. ඒ අපි හැම පොදුවේ මේ මේ යම්කිසි ගෝලයක් විදිහට ප්‍රඥා ගෝලයක් විදිහට මේ හැමතැනම මේක තියෙනවා. කියන්නේ අපිට ගන්න පුළුවන් නම් අපි විවෘත වුණොත් යම් ප්‍රමාණයකට ඒක සියලුම බොහෝ අධ්‍යාත්මික නායකෝ කියන දේ මේක මේ විශ්වීය දැනීමක් තියෙනවා. එකක් තියෙනවා. විශ්වීය එකක් තියෙනවා. දැනීම තියෙනවා. ඒක ගලාගෙන යන ගඟක් වගේ අපිට අත දාලා වතුර පොදක් ගන්න පුළුවන්. එතකොට අපි හැබැයි ඒකට විවෘත වෙන්න ඕන. අපි බොහෝ වෙලාවට අපිට තියෙන්නේ අපි ඒක වහගෙන තියෙන්නේ. අපිට ඒ කෝඩ් එක නැති වෙනවා කියන එක එක තේරුම් තමයි. හැබැයි තව දෙයක් තියෙනවා කතන්දර. ඇත්ත වශයෙන් මේක කාලෙන් කාලට යනකොට කතන්දරයම විකරණය වෙන්න පුළුවන් ඒක විශේෂයෙන් ආයතනගත ආගමක් නම් ඒගොල්ලෝ නැවත නැවත ලියනවනේ. ඒ ලියනකොට ඒක සම්පූර්ණ විකරණය වෙලා ඒක තේරුම හොයන්න බැරි වෙන නරක වෙනවා. වෙන්න පුළුවන්. මට එහෙම අහුවෙච්ච කතන්දර තියෙනවා. ඒ නිසා අපි පරණ කතන්දරي හොයාගත්තොත් අහුවෙනවා. අහුවෙනවා සහ ඒ හැබැයි ඒකට නරක කතන්දර ඇතුළෙත් සුල්ලයි අපි එච්චරට නරක කතන්දර ඇතුලේ යම් පුංචි හරි දොරක් තියෙනවා මේක අරගන්න. ඒක ඇතුලේම. ඒක ඇතුලේම තියෙනවා කියලා ඊට පස්සේ මම මම ඔය ඔය මිතරව විහරහම මට පොඩි ඔය ඔය මේ රාවණ යන පොඩි උද්‍යෝගයක් ඇති වෙලා ඒ පිළිබඳව හොයන්න පටන් ගත්තා. ඒකත් එක ලොකු කතන්දරයක්, ලොකු මිතලොජි එකක්. තියෙනවා ලොකු මිතොලොජි එකක් තියෙනවා පොඩි පොඩි අණු මිතොලොජිස් දහස් ගණක් තියෙනවා ඒක දැන් දැන් උදාහරණයකට අපි හිතමු අපි ඒක හරියට ලියා ගන්නවා නම් ඒකේ දැන් රාමායණයෙම තියෙන කතන්දර ඉන්ද්‍රජිත් රාවණාගේ පුත්‍රයා අහසේ ඉඳලා බලාකුළු වල ඉඳලා විද්‍යුත් සරමගෙන් පහර දුන්නා කියලා එතකොට රාමා හනුමගේ නැට්ට ගිනි තිබ්බා කියන කතන්දර. එතකොට ඒ වලට සිමිලර් ස්ටෝරීස් තියෙනවා බයිබලේ. බයිබලේ තියෙනවා එලියස් පිටිපස්සෙන් ගිනි විදින රතේක ස්වර්ගයට ගියා කියලා. එතකොට මං කියන්නේ ඒවා එහෙම gedi පිටින් ගන්න නැතුව ඒවා ලෙහාගෙන ලෙහාගෙන යනකොට ලෝකයේ අනික් පුරාතන ඥානෙත් එක්ක අපිට හවුන වෙන්න වෙන්න ප්‍රදේශ වෙන අපි ටච් කරන්නවත් හිතපු නැති අපේ හියුමන් මයින්ඩ් එකට එහා තියෙන වෙන ප්‍රදේශ අපිට අහු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිස්ටරි කියන්නේ මෙහෙම ලීනියර් process එකක්ද නැද්ද? එහෙනම් මේ මේ එක යුගයක දැවැන්ත විද්‍යාවද මේ හංගලා ගේන්නේ මේ කතන්දරය ඇතුලේ. ඒ කියන්නේ විද්‍යුත් සරමගින් පහර දුන්නා කියන එකට සාධක හොයා ගන්නවා පහු කාලේ නක න්‍යෂ්ටික අවියායුධ වලින් ඒගොල්ලෝ සටන් කරන්න ඇති කියන එකට. Mm. ගුවන් යානා සම්බන්ධ යම් ඥාන ගවේෂණයක් ඒක ඇස්ස සිද්ධ වෙනවා. මේ ගුවන් යානයේ ඉඳලා ලේසර් වෙපන්ස් වලින් ගහපු කතාවද මේ කියන්නේ. කියලා ඒ වගේ පොඩි සයන්ටිෆිකලිත් අපිට මේක වෙන විදිහකට ඇනලයිස් කරගන්න පුළුවන් මිතොලොජිකල් භාෂාව තේරුනොත් කියලා මට හිතෙන්නේ. ඔය ඒක තියෙන අර ක්‍රම දේ තමයි හරි ඔතන හරි සංකීර්ණද ඔය ඔය වගේ ඉන්දියාවෙත් ලංකාවෙත් ප්‍රවාද ගොඩාක් යන ඉන්දියාවෙත් රාමා ගැන තියෙන ප්‍රවාද තියෙනවා. දැන් එක මෙතන තියෙන අර ගැටලු සහගත තැන ගැටලු නෙමෙයි මම හිතන්නේ ප්‍රහේලිකාව කියලා කියන්න තියෙනවා. දැන් නූතන විද්‍යාව නූතන මේ හියුමැනිටි මානව ශාස්ත්‍ර පැත්තට ගියාම පුරා විද්‍යාව පැත්තට ගියාම ඉතින් ගොඩාක් මේ පරිශන විදීන් ඇවිල්ලා තියෙන අපේ ඉතිහාසය සොයන්න. අවුරුදු 34000කට 50000කට හෝ ලක්ෂයකට ගහමන්ට ගිහිල්ලා පැරණි ෆොසිල යුගයේ තිබිච්ච දේවල් වලින් හෝ අපේ කැණීම් හරහා පැරණි මනුස්සය ගැන ඉතින් යම් ප්‍රමාණයක දේවල් අපි දන්නවා. අපි දන්න අවුරුදු 27 20000කට කලින් බලංගොඩ මානව හිටියා. යා ජීවත් වුණේ මෙහෙමයි. දැන් අර එක එවැනි විද්‍යාඥයෝ අහන ප්‍රශ්නයක් තමයි ওই වගේ තාම මේ තාක්ෂණික වශයෙන් වෙනත් ලෝකයක් තිබුණා කියලානේ කෝයේ වගේ නෂ්ටාවශේෂ මොනවා හරි ඉතුරු වෙලා යන්නේ. ඒතරේ වන්නේ. එහෙම හොයන්න අමාරුයි. හැබැයි තව දෙයක් තියෙනවා ඉන්දියානු දර්ශනය සහ බෞද්ධ දර්ශනය නැත්නම් ඉන්දියානු දර්ශනය කල්ප පිළිබඳ කතාව. කල්ප පිළිබඳ. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ මේ අපේ කල්පය ගැන නොවෙන්න පුළුවන්. මේ ඇත්තම වෙන කල්පයක්. මේක මේ ලෝකේ විනාශ වෙලා ඊට පෙර තිබිච්ච වෙනස් කල්පයක් ගැන වෙන්න පුළුවන් මේක අපට. ඒකට ඒක පොහෙත්ම විද්‍යාත්මක තත්ත්වයකින් ග්‍රහණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ පෘථිවියට පෙර තිබිච්ච පෘථිවිය. ආවන ෆිල්ම් එක කරන්න එච්චර ස්ටඩි කරලා අවුරුදු ගානක් මම අතාරින්නම හේතුව ඒකයි දුන්නා. ඒ කියන්නේ මම හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන එක තැනකට ගියාම එතනින් එහාට එන වැකියුමක් අපිට හම්බ ඒ කියන්නේ අපේ අපේ දැන් තියෙන විද්‍යාවට හියුමන් බ්‍රේන් එකට අහුවෙන්නේ නැති කොටසක් මේකද ඒක හරියට නිකන් 100කට දියුණු වෙලා තිබිච්ච එකක් බිඳුවට කඩාගෙන වැටිලා ඒක ආය බිඳුවේ ඉඳන් මෙහෙම ඩිවලොප් වෙන්න පටන් ගත්තාම අපි මේ 10 විතර ඉඳගෙන අර 100 රීඩ් කරන්න හදනවා වගේ වැඩක් වෙන තලයක. ඔව් ඒකේ මම අර මම උනන්දු වෙන තව පැත්තක් තියෙන අපේ දේශපාලනික මතවාද වගේ පැත්ත තියෙන අර නරක දේ දැන් ඕක තමයි අපි නොදන්න කලාපයක් තියෙන එක හරියටම පැහැදිලි මමත් හිතන්නේ ඒ සාක්ෂි දැන් බලුවම විශේෂයෙන් මානව විද්‍යාව පැත්තෙන් මිතොලොජි සමග ස්ටඩි කරන ගියම වෙන කිසියම් ශිෂ්ටාචාරයක් ගැන තොරතුරු වගේ තියෙනවා. ඒක පිරමිඩ් ගැන කතන්දරෙට ගියමත් තියෙනවා. හැබැයි මේ දැන් අපේ රටේ අපේ මිනිස්සු දැන් ඉන්නවනේ. මේ අවුරුදු 10ක ඉඳලා ඉතිහාසය වෙලා මේ දැන් ජාතික රාජ්‍යයක් කතා කරන සිංහල බෞද්ධ. ඒගොල්ලෝ මේ කිසිම Tamanට සම්බන්ධයක් නැති පුරාතන හැත් වශයෙන් අපිට කියන්න බැරි වෙන කලාපයක කාලයක හිටපු තිබිච්ච ශිෂ්ටාචාරක වෙන ලෝකයේ ඉදිරි ශිෂ්ටාචාරයක් මෙහෙට පටල ගන්න. මෙතනට පටලවගෙන අනිත් මිනිස්සු විරුද්ධ එක පාවිච්චි කරනවා. ඒක තමයි මම ෆිල්ම් එක කරන ගන්න හැටුවේ. <laughs> මොකද මේ ඒක ඒක වෙන වෙන වෙන ඇත්තටම වෙන වෙන වෙන කලාපයක් වෙන තැනක්. වෙන කාලයක් වෙන දෙයක් වෙන ලැන්ග්වේජ් එකක් වෙන සංස්කෘතියක්. අපි ඒක මේකට පටලගෙන අපේ කියලා කියන අපේ මුතුන් මිත්තන්ගේ වැඩක් කියලා අපි අනිත් මිනිසුන්ට ඒක යනකොට ඒ හරිම ගැටලු සහගත අවංශෙත් අපි මෙච්චර විකෘති කරගත්ත වෙලාවේ අරකට පටලගෙන අන්තිමට රාවණ දෙමළ කතා කරා වගේ තැනකට ආවොත් එහෙම අපි කුඩු වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා ඇත්තටම ඒක අපි ටච් කරන්න පුළුවන් සීමාවෙන් ඔබ්බේ තියෙනවා කියලා මට හිතෙන්නේ. ඒක දකුණු ඉන්දියාවේ ගොඩාක් ඔය රාවණ ස්ටෝරීස් තියෙනවා. ඒක මෙහෙම උතුරට විරුද්ධව යන දෙයක් තමයි වෙන කම්බරාමාල. ඒකේ සුරාසුර ප්‍රශ්නේ. ඒකත් හරි සිම්බොලිකල් ලස්සන කතාවක් සුල්ලා. ඒ කියන්නේ සුර අසුර සුරයෝ කියන්නේ දේවවාදී ප්‍රමුඛ කරගත්ත කොටස ඒගොල්ලන්ට ඕන වෙන්නේ මිත්‍යාව සහ මෝහය තියාගෙන ඒගොල්ලොන්ගේ පුද සත්කාර පූජා පවත්වාගෙන යන්න සුරයන්ට ඕනේ. අසුරය කියන්නේ පොඩි ප්‍රඥාවාදී කොටස. කැරලිකාරු. මම හරි කැමතියි අසුරින්ට. අසුරය තමයි පොරවන්නේ. කැරලිකාරු. හැබැයි හැම වෙලාවකම සුරයෝ මේ පොත් ටික ලිව්වේ අසුරයන්ට ගහන්න. ඒ කියන්නේ විෂ්ණු අවතාර තමයි හැමතිස්සෙම අන්තිමට රාම රාවණ මරනවා mm. පරශුරාම තව කාහරි මරනවා mm. තව එක්කෙනෙක් ඇවිල්ලා අපේ බලි බලි රජුරවංග මරනවා. ඔහොම ඒක සිම්බොලිකලි ස්ටඩි කරපුවාම මේ අර අවතාර 7 10ම අසුරයන්ට තමයි ඇටැක් කරලා තියෙන්නේ. අසුරය ප්‍රඥාවාදී කොට දැන් බුද්ධඝම වුණත් දැන් අපි අසුරයෝ නම් බුද්ධඝම වුණත් අවතින්න බුදුන් මේ සම්පූර්ණ වේ යන්න දෙපැයි විකල්ප මෙහෙ මෙහෙට ආවනේ. අසුරයන්ට මේක දුන්නා. දැන් ඒක කියන විදිහට අසුරෙන්ට මේ ඥානෙ දුන්නනේ මොකද ඒගොල්ලෝ මේක වඩා ලේසියෙන් අල්ලගත්තා නාගයින්ට කැලණිය නාගයින්ට මේක දෙන්න ආවා දැන් අපි ඒ කතන්දර ටිකක් පටලගෙන තියෙන දැන් අපිට මේ මේ උදුන් ලංකාවට ඇවිල්ලා ගිරිදිවෙන්ට පැලෙව්වා බලනවා යක්ෂයන් සම්පූර්ණ බෞද්ධ කතාව බෞද්ධ කතාව සහ ඒක යක්ක ගෝත්‍රිකෝ කියන්නේ කවුද ඒගොල්ලෝ ඒගොල්ලොන් එක්ක මට හිතෙන්නේ බුදුන් මෙහෙට වඩින්න ඇති සංවාදයකට සුමන සමන් එක්ක සංවාදයකට මොසුමන සමන් සිරිපාදේ යවට ඒක ශිවනොල වෙච්ච එක ශිවනොල සමනොල වුණ තැන ශිවනොල කියන්නේ ඥානය තිබිච්ච තැන පොඩි එහෙම එහෙම පොඩි වෙන විද්‍යාත්මක තැනක් එතකොට බුදුන් වහන්සේ එන්නේ රාජතාන්ත්‍රික ගමනක් වෙන්න පුළුවන් මේ මේ මේ ඒක ටිකක් අධ්‍යයනය සඳහා එන සාකච්ඡාව සඳහා එන ගමනක් සඳහා වෙන්න තිය ආරාධනා කරන්න අපි දැන් ඒක මෙහෙම 이르දීන් ආවා මෙහෙම කතා කරා ඊට පස්සේ අර නමුත් ඒ කාලේ ගොඩක් ඔය මේ නාවික ගමනාගමනය තිබිච්ච බව හොඳටම පේනවා. අර ඒක සෙල්ලිපි සාධකයකුත් තියෙනවා සොන්නයි මඩු කෂලික පුගියන කියන සමාගමටයි ඉතින් නැවකින් තමයි බුදුන් ලංකාවට වැඩි කියන්නේ. ඔව් වෙන්න පුළුවන් කියන්නේ. පුගියන කියන්නේ ඉන්ෂුරන්ස් කරපු කම්පැනි කියන එක කියලා තමයි එහෙම සෙල්ලිපි එහෙම සෙල්ලිපි අපේ අපෙන් අයින් කරපු සෙල්ලිපි තොලියකුත් අපිට තියෙනවා. සහ සුමන සමන්ගේ ආරාධනෙන් ආවේ කියන කතාව සහ ඒ ඒ ඒ සාකච්ඡාවට මොකද එයා දැන් අන්තිම සක්‍ර දෙවියෝ සුමන සමන් කියලා කියන්නේ සක්‍ර කියලා කියන්නේ දේව ගෝත්‍රිකයන්ගේ ලොක්කා. ඒතකොට දේව ගෝත්‍රිකයෝ තමයි ආගම සහ පරිපාලනය පවත්වාගෙන ගිය රටේ. එතකොට ඒ සක්‍ර කියන්නේ එහෙම තැන. එයා රජෙක් නෙමෙයි වෙන වෙන තැනක හිටපු කෙනෙක්. ගෝත්‍රික පරිබක ප්ලෑන් එක ලොකු නායකයෙක්. ලොක්කේ. එයා රජෙක් තමයි. හැබැයි එහෙ රජෙක් නෙමෙයි. එහෙ රජෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ අර මොනවාද? අපි දන්න රාජ්‍යාර්ථින් රාජ්‍ය රජෙක් නෙමෙයි. හැබැයි මේ දෙන්න අතර සංවාදයකට ඒ කණ්ඩායම අතර සංවාදයක් මෙහි ගොඩ නැගෙන්නේ නැති. නාගෙත් එක්කේ සංවාදේ ගොඩ නැගෙන්නේ නැති. දැන් ඇලෙක්සැන්ඩ්‍රියා වගේ රටවල සාධක තියෙනවා නාවික ශිල්පී ඉගෙන ගන්න කල්යාණිපුරවලට ශිෂ්‍යත්ව දීලා ශිෂ්‍ය වෙව්වා කියලා. ඔව් ඒගොල්ලෝ මොහොදි යාත්‍රිකෝ කියලා දන්නවනේ. ඒ කියන්නේ ওই කලාපෙම ඉඳලා තියෙනවා නාග සිම්බල් එකත් එක්ක. ඔව් මකර සිම්බල් එක වගේ දිගට යන එහෙම පැතිරිච්ච මොහොදි යාත්‍රික පැරණි අපි නයි කරලා ඇඳලා නයි කරලා වැඩේ <laughs> විනාශ කරගෙන. ඔව්. අර සුන්ලා කියනවා වගේ ඒක වැරදි යතුරෙන් අරගත්තොත් අපිට වෙන ප්‍රශ්නේ. අපි මේ දැනට මේ දැන් තියෙන එකට දාගෙන පෙර දේවල් වැරදියට අර්ථකථනය කරන මේ අපේ තියෙන දැන් තියෙන ගැටුම් වලට මේක දාගත්තාම ඉතාලම භයානක ප්‍රතිඵල. මේ මානසික දියුණුව අතිශයින් වැඩි ඍෂි යුගයක තිබිච්ච ඥානයක් අපේ මේ දශම ගානක තියෙන මනුස්ස එකත් එක්ක පටලවන්න ගියාම තියෙන ප්‍රශ්නයක් වගේ තමයි මට තේරෙන්නේ. ඔය කතන්දර ඇතුලේ සොන්න ඒකයි මම ඔය 101ක් කමටහන් පොතටත් එක්ක අහු කරන්නේ ලෝකයේ සම්ප්‍රදායන් ඇතුලේ තියෙනවා බුද්ධත්වය කියන එක හංගපු කතන්දර. එන්ලයිට්මන්ට් හංගපු කතන්දර. ඒවා පුංචි මුතුයට වගේ ඒක ඒක ඒක බොඩි බේත් පෙත්තක් වගේ සමහරකට ඒක බීලා ඒ ඉන්ජෙක්ෂන් එක වැදුනහම පත් වෙන ඉඩ තියෙනවා. ඔව් ඒක එහෙම දෙන්න කාලය ගෑවෙමින් යම් කිසි විදිහකට වැඩ කරන්න පුළුවන් පුළුවන් එක එක නා එක එක විදිහට මේක මේ යම් දෙයක් ඇනලයිස් කරන හෝ ඒක වැඩ කරන්න එක එක තමන්ගේ සංකීර්ණ තමන්ගේ ජීවිතයක් ඇතුළේනේ මේක එන්නේ නේද වෙලා යා තමන් විදිහට යන දේ ඉතින් එතන තියෙනවා මේ එකක් මම කියන්නේ අපි අපේ සාකච්ඡා එක වැදගත් තමයි මිතොලොජි ගැඹුරෙන් කියවීම වැදගත්. ඒ කියන්නේ ගොඩක් මාන විද්‍යාත්මක ශාස්ත්‍රීය ගවේෂණ තියෙන කලාපයක්, මිතොලොජි කලාපෙන්. අපේ මේ සරල මතික ගැටලු සහගත මතවාදී කාචෝලෙන් ඒවට අත තියන්න හොඳ නැහැ. ඒවා හරි භයානකයි. මොකද ඒවා ඊටාම නරකතර ඕනම ධර්මාර්ගයක් විනාශ කරගන්න වගේ මිතොලොජි වල තියෙන ප්‍රඥාවත් වැරදි විදිහට යන්න පුළුවන්. ඒකට අපි දැන් ඉන්දියාවේ හිටපු ඊටාම වැදගත් මේ පැරණි කතන්දර විග්‍රහ කරපු ජන මේ ඒ කියන්නේ මේ පාස් මේ ජන ජනස පරිශකෙක් පරිශකෙක් වෙන්නේ ඒකේ රාමනුජන් කියලා තුමාමරුණ මැතමැටිෂන් කෙනෙක් කවියෙක් සහ ජනශ්‍රුති පරිශකෙක්. දැන් ওই තාම විශිෂ්ට ඔහුගේ පරිශනය ඉවර කරගන්න බැරි වුණා නමුත් පොතක් ඔහුගේ පොත පළ වුණා මේ ස්පීකින් ට්‍රී කියන ඒ මේ පැත්තේ ගුජරාටි ප්‍රදේශයේ කතන්දර විශාල ප්‍රමාණයක් එකතු කරලා ඒක වර්ග කරන්න උත්සාහ කරලා තිබුණා. ඔහුට අහු වෙනා ගැහැණු කියපු කතා කියලා જાතියක්. women centered stories. මොකද එයා දකිනවා අර මාතෘමූලික සමාජයෙන් පිටුමූලික සමාජයට මේක එනකොට ගැහැණු විශාල ජීවන අර්බුදයකට යනවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වෙන අවුරුදු 100 ගාණක් තිස්සේ. මේ අර්බුදය විසින් ඔවුන්ට සිහිනයක් දෙනවා. ඊට වඩා යහපත් ජීවිතයක්. ඒතර ඒකත් එක්ක ආපු කතන්දර තියෙනවා. ඉතින් මම වෙන දවසක් කතා කරන්න ඕන දෙයක්. එතකොට අඳුන ගන්න පුළුවන් මේ ගැහණු ජීවිතේ පරමාර්ථය මීට වඩා යහපත් ජීවිතයක් සඳහා වූ සිහින. ඒ කතන්දර වලට එනවා. ඒතකොට මේ වගේ කතන්දර අර කෝඩ් එක අහුනොත් අපිට ඒකේ අපිට ඒකේ මේ ඔබ අපි කියන මෙතන ඊටත් වඩා පරණයි. ඊටාම සමහරට වෙන්න කාලා කාලවල දේවල් නැවත ගමන් කරලා ඒ චලනයන්ට ආසු වෙලා ඒවා යම්කිසි ව්‍යාප්තිකට ගිහිල්ලා තියෙනවා දැන් ඔය ග්‍රීසි උපතලප පුරාණ කතා තමයි එතන උපත ලැබුණා දන්නෙත් නෑ ඊජිප්තු ඊට වඩා කලින් උපත දැන් මපුන්කෝ වගේ දෙනවා හුඟක් කලින් සමහරට බයිබලේ තියෙන ස්ටෝරීස් සමහරව කැරක්ටර් කතා ගොඩක් තියෙනවා තියෙනවා ඉතින් මේ කරුණු කාරණා තමයි අද අපේ කරගන්න පුළුවන් උනේ එකක් මේ මම හිතන්නේ මේ මේ පැරණි කතන්දර ගැන තියෙන උනන්දුව <laughs> මම හිතන්නේ හරිය වැදගත් දෙයක් ඒක මේ අපේ මේ ඒකේ ඒක ප්‍රඥාව අපි අරගන්න අවශ්‍ය කෝඩ් එක හොයාගන්න එක ඒක වැඩක් ඒක ජීවන වැඩක් ඉතින් මම සංජයට ඇත්ත වශයෙන් මේ ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා මේ ගවේෂණය දිගට යන්න පුළුවන් වේවා ඒ වගේම මේ 100ක් කමඨහන් පොත මේ අපේ සහෘදින්ටත් මම යෝ ආරාධනා කරන කියලා බලන්න කියලා. ඒ අතරේ අපේ කාලේ අවසන් අන්තිම චුට්ටි එක ඔය රාමානුජන් කරපු වැඩේම වෙන්න ඇති නෑ මමත් දැන් ওই පාරයතිස කතන්දර 1000ක් 1500ක් එකතු කරලා තියෙනවා. එතකොට සුල්ලයටත් අපිට උදව් කරන්න පුළුවන් නේ. අනිවාර්යෙන් අපි පොඩි කැටගරයිස් කරලා පොඩි එන්සයික්ලෝපීඩිය එකක් විදියට සහ ඒවා අර ඒ කැටගරයිස් කරනවා කියලා කියන්නේ අන්නේ ඒ කෝඩ්ස් වලින් කැටගරයිස් කරනවා. අපි ඒක ජනශ්‍රුති පරිශ ශිෂ්‍යෙක් විදිහට බලන්න හිතෙල්ල ලංකාවේක දිනුන වෙලාව නැහැ. ඉතින් මම හිතන්නේ ඒක වැදගත් දායකත්වයක් වේ. එහෙම කරන්න පුළුවන් කමක් ඉතින් හොඳයි. අපි ඒක පොඩ්ඩක් වැඩිහත් වෙමු. අද අපේ සාකච්ඡාවට තාක්ෂණික සහාය දුන්නේ නිශාන්ත රණතුංග අපේ ඇයට ස්තුතිවන්ත වෙනවා. සුහද සකිසඳුනි අපේ කාලය අවසන්. අපි ඔබට ආයිබෝන් කියනවා. සංජය අපි අපි නැවත හමුවෙමු. ආයිබෝන්. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක ගේහඬ ආචාර්ය වික්ටර් රත්නායක සමග සුජාතා අත්නායක